ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවන ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිතුක පූජ්‍යපාද රත්නදෙනී වජිරසාර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 සතං ඒතානි ඨානානි යානි සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ ශලෝකං භජතේ සිවං තීති ධර්ම ශ්‍රවණාබිලාසී පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි ඩෝන අද මේ ධර්මානුශාසනාවේ මාතෘකාව සූත්‍ර පිටකාගත අංගුත්තර නිකායේ තික නිපාතේහි චූල වර්ගයේහි අන්තර්ගත පණ්ඩිත පඤ්ඤත් සූත්‍ර දේශනාවයි සතාගතයාණන් වහන්සේ සත්පුරුෂයන් විසින් පණ්ඩිතයන් විසින් අනුදැනවදාරපු අනුගමනය කරපු දේශනා කරපු ප්‍රශංසාවෙන් අගය කරපු කාරණාවන් තුනක් මේ සූත්‍රයේදී දේශනාවට වදාළා ඛණ්ඩිත කියන වචනේ අර්ථය ඛණ්ඩිතයා කියලා කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ ద్వාරත්‍රේන්ම යහපත් දේවල් සිද්ධ කරන කෙනාටයි සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ ඛණ්ඩිතයා කියලා කියන්නේ විභාග සමත් කරපු උපාදිගත් කෙනාටයි කියලා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඊබඳු කෙනා භාණ්ඩිතයෝ හැටියට සත්පුරුෂයෝ හැටියට දේශනා කළේ නැහැ. ඊබඳු අය අතරත් මෝඩයන් ඉන්න පුළුවන් ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති හොඳ නරක හඳුනන්නේ නැති අය ඒ වගේ උපාදි සමත් වෙච්ච ඉගෙන ගියාගත් අය අතර ඉන්න පුළුවන් ඉන්නවා සත්පුරුෂයා පඬිතයා අකුරක්වත් ඉගෙන ගත්තේ නැති වුණාට වචනයක්වත් ඉගෙන ගත්තේ නැති වුණාට භෑල්පතක වුණත් තිබඳු කෙනෙක් ඉන්න පුළුවන්කම තියෙනවා එයාට තියෙනවා එයා දන්නවා හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියන එක. ත්‍යාඩුම ගානේ ඒ කියනවත් නුවණ ප්‍රඥාව නැත්තම් මිනිස්සෙකින් ඇති වැඩක් නෑ. පළවෙනි ලක්ෂණය තමයි හිතින් යහපත් දේවල් හිතනවා. නිතරම අනිත් අයට යහපතක් කරන්නේ කොහොමද? Taman යහපත් දේවල් කරන්නේ කොහොමද කියලා හිතනවා, කල්පනා කරනවා. කයෙන් යහපත් දේවල් කරන්නේ, හොඳ දේවල් පින්කම් කරන්නේ කොහොමද කියලා කටයුතු කරනවා, ක්‍රියා කරන විදිහට. කයෙන් කටයුතු කරනවා. වචනෙන් ප්‍රියමනාප දේවල් කතා කරනවා හොඳ දේවල් අනිත් අයගේ තලන පීඩාවට පත් කරන දේවල් කතා කරන්නේ මෘදු මොලොක් දේවල් කතා කරනවා නම් අන්න ඒ බඳු කෙනා තමයි සත්පුරුෂයා පඬිතයා කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කළේ. අපි නිතරම ආශ්‍රේ නිශ්‍රේ කරන්න ඕනේ කරන්නේත් අන්න ඒ වගේ අය. ගොඩාක් වෙලාවට අපි කල්යාණ මිත්‍රයෝ කියලා සත්පුරුෂයෝ කියලා ආශ්‍රය කරනවා පහත් මිනිස්සු. ඒ වගේ අය ద్వාරත්‍රේම අයහපත් දේවල්මයි සිද්ධ කරන්නේ. ඉතින් නිතරම අපි ආශ්‍රය කරන අය බලන් ඕන කොයි වගේ සිතුවිලි තියෙන අයද? කොයි වගේ ක්‍රියා කරන අයද? කොයි වගේ දේවල් කතා කරන අයද කියලා. එහෙම බලලා තමයි අසුර නිසුරු කරන්න ඕන. තථාගතයන්න් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කළා අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා බාලයන් ආශ්‍රේ නොකිරීම පණ්ඩිතයන් ශ්‍රේවණේ කිරීම මංගල කාරණාවන් හැටියට ශ්‍රේබාන්දෝ සත්පුරුෂයන් පණ්ඩිතයන් හඳුනාගෙන අපි ක්‍රියා කරන්නට ඕන ඒ සත්පුරුෂයන්ගේ පඬිතයන්ගේ ස්වභාවයන් ලක්ෂණයන් පිළිබඳව හැනවීමන් පැනවීම පිළිබඳවයි මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. තීනිමානි භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තාං ස්පණ්ඩිත පඤ්ඤත්තානි සත්පුරුෂ පඤ්ඤත්තානි ඛතමානි තීනි මහණෙනි සත්පුරුෂයන් විසින් පනවපු පඬිතයන් විසින් පනවපු අනුගමනය කරපු කාරණාවන් තුනක් තිබෙනවා. ඒ කාරණාවන් තුන මොනවද? පළවෙනි එක තමයි දානම් වික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං මේ දන් දීම පරිත්‍යාග කිරීම කියලා කියන්නේ පඬිතයන් විසින් සත්පුරුෂයන් විසින් පනවාගත් කාරණයක් සත්පුරුෂ පඬිතයන් විසින් අනුගමනය කරපු අගයකට උසස් කොට දේශනා කරපු කාරණාවයි. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් සම්පූර්ණ කළා. ඒ පාරමිතාවලින් පළවෙනි එක තමයි දාන පාරමිතාව දන් දීම. උන්වහන්සේ දාණය පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතාදී වශයෙන් ආහාර පාන වස්ත්‍රාභරණ ආදී පමණක් දන් දීමෙන් සෑහීමකටපත් නොවි. ඇස්තිස් මාස්ලේ අමුදරුවන් රාජ්‍ය ආදී දන් දෙමින් මේ දානේ නොඑක් ලෙසින් සම්පූර්ණ කළේ. දාන පාරමිතා මුදුන් පමුණුවමින් මෙස්සන්තරාත්මභාවයේදී හත් වතාවක් මහ පොළොව කම්පා කරමින් මේ පාරමිතා සම්පූර්ණ කරගත්තා. එසේ තථාගතයන්න් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලාද දානේටමයි සෑම අවස්ථාවකදී වගේ ප්‍රමුඛ ස්ථානයේ ලබා දුන්නේ. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා අපි නිතර කරන පින්කම් තුනක් තියෙනවා. පළවෙනි එක දාණය. සතර සංග්‍රහ වස්තුවල පළවෙනි එක දාණය. දස පුණ්‍යක්‍රියාවල පළවෙනි එක දාණය. දැන් මෙහෙන් බැලුවාම මේ දානේ පරිත්‍යාගයේ කොයි තරම් වටිනවාද කියන කාරණේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. සත්පුරුෂ දාන පහක් පිළිබඳවත් අසත්පුරුෂ දාන පහක් පිළිබඳව තථාගතයන්න් වහන්සේ දේශනා කළා. තර සත්පුරුෂ දාන හැටියට සඳහන් කරලා තියෙනවා සද්ධාය දානං දේති. කර්මඵල අදහමින් යමෙක් දාන පූජාවක් සිද්ධ කරනවා නම් පරිත්‍යාගයක් සිද්ධ කරනවා නම් ආනේක ශ්‍රද්ධාවෙන් දෙන දානයක්. කොයි විදිහේ පින්කමක් කරන්න වුණත් අපිට මේ ශ්‍රද්ධාව කියන එක වැදගත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්නත් දානමය පින්කමක් කරන්නත් කොයි විදිහේ පින්කමක් කරන්නත් තුනුරුවන් පිළිබඳ ප්‍රසාදේ පැහැදීම අවශ්‍යයි. සක්කච්ඡං දානං දේති සියාතින් සකස් කරලා දානේ පූජා කරන එක. දැන් ගොඩාක් වෙලාවට මේ කාලේ දාන පූජාවන් සිද්ධ කරන්න ගියාම තමන්ගේ දෑතින් දන් දෙන්න බැරි වෙනවා. එක එක්කෙනා අපිට ගෙනෙල්ලා කුලියට හරි තමයි උයවගෙන දාන පූජා කරන්න වෙන්නේ. සමහරක් අය කර්ඩ්‍රින් සර්විස් වලට බාර දෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රමාණය ඉක්මවා තමන්ගේ සීමාව ඉක්මවා ස්වාමින්වහන්සේලාද වඩම්ම ගන්නවා ඥාතීන්ද කින්න ගන්නවා. එතකොට මේ පින්කම බොහොම දුෂ්කර අමාරු එකක් වෙනවා. පුළුවන් තරම් අපේ උත්සාහ කරන්න ඕන තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන හැටියට ස්වාමින්වහන්සේලාද ඥාතීන්ද වඩම්වාගෙන එකතු කරගෙන තමන්ගේ දෑතින් සකස් කරලා දානේ පූජා කරන්න පිළිගන්වන්න. දානේ පිළිගන්වන්නත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. විශාල පිරිසක් ගෙන්න ගත්තාම ගෙදර අයට දානේ පිළිගන්වන්න ලැබෙන්නේ නැහැ. පින්කාට ආපු අය තමයි දානේ පිළිගන්වන්නේ. ගෙදර අයට තියෙන්නේ ආපු අයට ආවතේව කටයුතු කරන එකයි. සා එහෙම නෙවෙයි මේ සක්කච්ඡන් දානන් දේති කියන එකේදී සියතින් සකස් කරලා සියතින් පූජා කිරීම කළ යුතු වෙනවා. කාලේන දානං දේති සුදුසු කාලේ දන් දෙනෝ. අනග්‍රහිත චිත්තේන දානං දේති. ඒ දානීට පූජා කරන දේවල් පිළිබඳව කිසිම ලෝභකමක් පෙරේතකමක් නැතුව පරිත්‍යාගශීලී අදහසින් දානේ පූජා කරනවා. අත්ථනාච පරාච අනුපාදිත්තානං දේති. තමන් නොතලා අනුන් නොතලා ධාර්මිකව ලද දේවල් වලින් දාන පූජාවක් සිද්ධ කරනවා. ආන්නේ දාන පූජාවන් පහ සත්පුරුෂ දාන හැටියට තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාලා. ත්‍රමේ කියාපු ආකාරයෙන් දාන පූජාවක් සිද්ධ කරන්නටයි අපි උත්සාහවන්ත වෙන්නට ඕන කරන්නේ. එහෙම දාන පූජාවක් සිද්ධ කරනවා නම් ඒ දාණය දිලෝසනසීම් පිණිස හේතු වාසනා වෙනවා අවසානයේදී යාච නිබ්බාන සම්පatti ප්‍රාර්ථනා කිරීමෙන් නිර්වාණ සම්පatti පිණිස හේතු වාසනා වෙනවා පින්වත්නි දෙවෙනි කාරණේ තමයි සබ්බජ්ජා භික්ඛවේ සත්පුරුෂ පඤ්ඤත්තා පණ්ඩිත පඤ්ඤත්තා පැවිදි භාවයට පත්වීමත් සත්පුරුෂයන්ගේ පණ්ඩිතයන්ගේ පැනවීමක් නියමයක් අනුගමනය කරපු කාරණාවක් ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ පැවිදි භාවයට පත් වෙනවා කියන එක ඊ타ත්ම උසස් කොට දේශනා කළා වගේම අමාරු කාරණාවක් හැටියටයි දේශනා කළේ. දුර්ලභ කාරණාවක් හැටියටත් දේශනා කළා. දුර්ලභව පබ්බජ්ජා පැවිදිභාවයට පත් වෙනවා කියන එක ඊටාම දුර්ලභ කාරණාවක් වශයෙන්. ඉතින් හැම කෙනෙක්ටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැහැ ඒ සඳහා බොහොම පුණ්‍යවන්තභාවයේ වගේම ආවමනාව කැමැත්ත අදිෂ්ඨානෙ අවශ්‍ය කරනවා. පැවිදිභාවයට පත් වෙනකොට සියලුම දේවල් අත්හැරලායි පැවිදි වෙන්නේ. දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාතීන් ඔය සියල්ලක්ම අත්හැර දාලායි පැවිදිභාවයට පත් වෙන්නේ. තේ කියන කාරණේ හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසායි මේ පැවිදි වීමත් පැවිදි වෙලා කටයුතු කිරීමත් අමාරු වෙන්නේ දුෂ්කර වෙන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් පැවිදිභාවයට පත් වෙලා කටයුතු කරන්න ඒක ඉතාමත්ම වටින කාරණාවක් පින්වත්නි තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාලා මේ පැවිදිභාවයට පත්වීම හරියට කොයි වගේද කියලා හරියට අසිධාරාය ඡංකමන සදිසා හොඳට කැපෙන කඩුවක් උඩ ඇවිදිනවා වගේ අමාරු දුෂ්කර වැඩක් කියලායි දේශනා කළේ ජම්බුකාදක කියන තවසා දවසක් සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ ධර්ම විනයේ තියෙන අමාරුම වැඩේ මොකද්ද කියලා. උන්වහන්සේ දේශනා කළා භබ්බජ්ජාකෝ ආවසෝ ඉමස්මින් ධම්ම විනේ දුක්කරා ඇතනී මේ ශාසනයේ ධර්ම විනේ දුෂ්කරම දේ තමයි පැවිදි වෙලා කටයුතු කරනවා කියන එක. නමුත් පින්වත්නි මේ ලෝකයේ තියෙන ගිහිසැප පැවිදිසැප කියලා දෙකක් තියෙනවනේ. ඒ ගිහිසැප පැවිදිසැප කියන දෙකෙන් වටිනාම සැපේ තමයි මේ පැවිදිසැපේ කියන්නේ. ඒ පැවිදි සැපය කියන එක උදා කරගන්නට මේ පින්වතුන් තමන්ගේ ජීවිතේ කොයි කාලේ හරි අවසාන භාගේ වුණත් කමක් නැහැ. හැමෝටම අමාරුයිනේ. තේහෙම වුණත් කමක් නැහැ. පුළුවන් නම් හොඳයි. මහා කප්පින කියලා රජ කෙනෙක් පිළිබඳව අහලා තියෙනවා. ඒ රජතුමා දීර්ඝ කාලයක් තිස්සේ රත්නත්‍රේ පහළ වෙලාද කියලා දැනගන්න නොඑක් දේවල් සිද්ධ කළා. හතර දිශාවට අශ්වාරෝහකයෝ හතර දිනක් දිනපතාම පිටත් කළා. ඒ වගේම එතුමා වරින් වර නගරයට ගමන් කරමින් සෝදිස කරලා බැලුවා හොයලා බැලුවා මේ රත්නත්‍රේ පහළ වෙලාදගේ දවසක් දා මංගල හස්ති රාජයා පිට නැගී නගරේ වීදි සංචාරය කරනකොට වෙනත් ප්‍රදේශයක ඉඳලා එන පිරිසක් මුණ ගැහුණා. ඒ අයකින් තොරතුරු ඇහුව කොහේ ඉඳලා දෙන්නේ මොනවද මේ පැත්තේ තොරතුරු? කතා කරගෙන යනකොට බුද්ධ කියන වචනේ අහන්න ලැබුණා. ඒන් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා වචනේ ප්‍රකාශ කළාට කහවණු ලක්ෂයක් ලබා දුන්නා. තවත් සාකච්ඡා කරමින් යනකොට ධම්ම කියන වචනේ දහන්න ලැබුණා. සංඝ කියන වචනේ දහන්න ලැබුණා. ඒටද කහවණු ලක්ෂය බැගින් දීලා පැවිදි භාවයට පත් වෙන්න ඕනා. මම මේ ආත්මභාවයේදී මගපල නිවාසෝ සාදා ගන්න ඕන සසර ගමන කෙලවර කර ගන්න ඕනා කියලා ඒ මොහොතේදීම ඒ පිරිසතේ මාලිගාවට පණිවිඩයක් යවලා මොහොතක්වත් නවතින්නේ නැතුව තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බණපදයක් අහලා ධර්මාබෝධය උදා කරගෙන පැවිදි වීමෙන් තමයි සැනසීමටපත් උනේ. රජතුමා පැවිදිභාවයටපත් වෙන්න ගියා කියලා දැනගත් අමාත්‍යවරු 500 දෙනාම ඒ අයද එතුමා අනු යමින් පැවිදිභාවයටපත් වෙන්න ගමන් කළා. සියලු දේවල් අත්තර දාලා ගමන් කළා. රජතුමාගේ විසවද ඒ වගේම අමාත්‍යවරු 500 දෙනාගේද විසෝරු සියලුම දෙනාම ඒ ඇත්තෝ අනුසාරයෙන් අනු යමින් පැවිදිභාවයට පත් වුණා. නම් මේ පැවිදි වීමේ තියෙන වටිනාකම වැදගත්කම උතුම් බව අවබෝධ කරගත් නිසා ඒ ඇත්තෝ සැනසීමටපත් වුණා. හේමිය ජාතකයේදී තේ වගේ දේ සඳහා කාරණාවක් සඳහන් වෙන්නේ. පුක්කුසාති රජතුමාද සියලුම රාජ සම්පත් අත්හැර දාලා පැවිදිභාවයටපත් වුණා. ජෝතිය සිටුවරයා, රට්ටපාල සිටුවරයා, යස කුල පුත්‍රයා. ඉතින් මේ අය මොනවත් නොතිබිච්ච අය නෙවෙයි. මහා සම්පත් තිබිච්ච අය සියල්ල අතර දාලා පැවිදිභාවයටපත් වුණා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ රාම්‍ය සුරාම්‍ය සුභාදී ඒ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් පරදන තරම් වූ මහා සම්පත් අතර දාලා දවස් හතකින් ලැබෙන්න තිබෙච්ච චක්‍රවර්ති රාජ සම්පත්තිය අත්හැර දාලා අමුදරුවන් දෙමාපියන් මේ සියල්ලක්ම අත්හැර දාලා උන්වහන්සේ ශාන්ත පැවිදි රූපේ දැකීමෙන් ඒ කෙරේ සිත් යොමු වෙලා අබිනිෂ්ක්‍රමණය කරන්න යෙදුනේ. නම් පින්වත්නි මේ පැවිදිභාවයට පත්වීම කියන එක සත්පුරුෂයන්ගේ පඬිතයන්ගේ පැනවීමක් වෙනවා. තුන්වෙනි කාරණේ තමයි මාතා පිතොන්නං භික්ඛවේ උප ဋ ාණං සප්පුරුස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං මව්පියන්ට උපස්ථාන කිරීම සැලකීම සත්පුරුෂ පැනවීමක් පඬිත පැනවීමක් වෙනවා. ତර මව්පිය උපස්ථානයේ පිළිපදව මේ ලෝකයේහි දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේලා අතරින් අග්‍රම ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ අපේ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තරම් ඒ පිළිබඳව දේශනා කරපු කෙනෙක් අතීතයේද පහළ වෙලා නැහැ අනාගතයේද පහළ වෙන්නේ නැහැ. තථාගතයන්න් වහන්සේ දේශනාවෙන් පමණක් නෙවෙයි ක්‍රියාවෙන්ද මේ මාතෘ පිතෘ උපස්ථානය පෙන්눔 කරපු උත්තමයාණන් වහන්සේ නමක් ත්‍රිපිටකය කියලා කියන එක සූත්‍ර විනය අභිධර්ම ආදී වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා තර මේ ත්‍රිපිටකයෙන් වැඩිම කොටසක් දේශනා කරලා තියෙන්නේ කාටද? මාතෘ දිව්‍ය රාජයාටයි දේශනා කරලා තියෙන්නේ. අභිධර්ම පිටකේ සම්පූර්ණ දේශනා කළේ මාතෘ දිව්‍ය රාජයාට. තථාගතයන්න් වහන්සේගේ මෑණියන්ට එයින් ඒ මෑණියන්ට කරන උපස්ථානය තමයි ප්‍රකට වෙන්නේ අවබෝධ වෙන්නේ අභිධර්ම පිටකේ ත්‍රිපිටකය ත්‍රිපිටකයෙන් වැඩි පිරිසක් සඳහන් වෙන්නේ අභිධර්ම පිටකේ ඒ වගේම තථාගතයන්න් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඥාතීන් සංග්‍රහ කිරීම පිණිස කිඹුල්වත් පුරයට වැඩම කළා. ඥාතීන්ද සංග්‍රහ කරනකොට ඒ භවතෙම සුද්ධෝදන රජතුමාට විශේෂ සැලකිල්ලක් තථාගතයන්න් වහන්සේ දක්වමින් අනුග්‍රහ පිණිස ධර්මදේශනාවන් පැවැත්තුවා. ඒතුමා ගිලන්ව ඉන්න බව දැනගන්න ලැබීමෙන් තථාගතයන්න් වහන්සේ වැඩම කරලා ධර්මදේශනාවන් පවත්වුවා. පියාණන්ට කරන උපස්ථානයක් හැටියට ධර්මදේශනාවන් පවත්වා අවසානයේදී එතුමා ගිහිව ඉඳිද්දීම අරිහත් ඵල ප්‍රාප්තිය උදා කරගෙන පරිනිර්වාණයටපත් උනේ. නම් යම් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා නම් දෙමාපියව සසර ගමනින් මුදවන්න මේ සංසාර ගමනින් මුදවන්න අන්න ඒක තමයි දෙමාපියන්ට කරන්න තියෙන ඉහළම උපස්ථානයේ සැලකිල්ල. ඊට වඩා දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. පින්වත්නි, මේ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී ඒ ජාතක කතා වලින් අපිට පැහැදිලි වෙනවා කොයිතරම් මේ මාතෘ පිතෘ උපස්ථානය සිද්ධ කළාද කියන කාරණය. මාතු පෝෂක ජාතකයේ පිළිබඳව කල්පනා කළත් ඒ පිළිබඳව ඊටාම හොඳට පැහැදිලි වෙනවා. ඒකාත්ම භාවයකදී අපේ බෝසතාණන් වහන්සේ ව්‍යාපටිඑක්ව උප්පත්තියේ ලබලා තමන්ගේ වයෝර්ධ දෙමාපියන් පෝෂණය කරපු ආකාරයේ ජාතක දේශනාවෙන් පැහැදිලි වෙනවා. වීකරල් අරන් ගිහිල්ලා ඒ දෙමාපියන් පෝෂණය කිරීම රැකබලා ගැනීම තමන්ගේ එකම ධර්මයේ හැටියට සලකාගෙන කටයුතු කළා. සුළුමෑණියන් වහන්සේට සලකපු හැටි උපස්ථාන කරපු හැටි ඊ타ත්ම මනවින් ප්‍රකට වෙනවා. මේ සුළුමේ මේ ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න යන අවස්ථාවේදී තථාගතයන්න් වහන්සේ එතුමියට කරන උපස්ථානයක් හැටියට සැලකිල්ලක් හැටියට පසුපසින් ගමන් කළා. බුදු කෙනෙක් කවදාවත් කෙනෙක්ගේ පසුපසින් ගමන් කරන්නේ නැහැ. නම් ඒ තරම් සැලකිල්ලක් ප්‍රජාපති ගෝතමී රහත්තරණියට සුළු මෑණියන්ට තථාගතයන්න් වහන්සේ සිද්ධ කළා පිරිනිවන් පෑවට පස්සේදී ඒ ධාතුන් වහන්සේලා තමන් වහන්සේගේ පාත්‍රය තුර දරාගෙන ඒ පාත්‍රය තුර දරාගෙන දේශනාවන් පවත්වමින් චෛත්‍යයක් සකස් කරලා පුද පූජාවන් පවත්වන්න අනුදැන වෙත ඇරුවා. තේ විදියට තථාගතයන්න් වහන්සේ ක්‍රියාවෙන් මේ මාතෘ පිටු උපස්ථානය දේශනා කරන්නට යෙදුණා. ඝටිකාර කියලා දුප්පත් මිනිසෙක් හිටියා කාශ්‍යප බුද්ධ ශාසනේ. ඝටිකාර තමන්ගේ එකම ධර්මයේ හැටියට සලකාගෙන කටයුතු කළේ මේ දෙමාපියන්ට උපස්ථාන කරන එකයි. ඝටිකාරෝකෝ මහරජ ජින්නෝ වෘද්ධෝ මාතා පිතරෝ පෝසේති. වයෝර්ධ මව්පියන් මහලු මව්පියන් ඇස්පේ නැති හන්ද මව්පියන් පෝෂණය කිරීම තමන්ගේ වටිනාම ධර්මයේ හැටියට කල්පනා කළා. විවාහ වුණෙත් නෑ විවාහ වෙන්නේ නැතුව කුඹල් කර්මාන්තයෙන් සුළු මුදලක් උපයාගෙන ධාර්මිකව තමන්ගේ දෙමාපියන් රැක බලා ගැනීම සිද්ධ කළේ. මේ වගේ අපිට ආදර සම්පන්න චරිත මේ ශාසනයේ පුරාම තිබෙනවා. සැරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මෑණියන් මිත්‍යා දෘෂ්ටි බැනිට බැවින් උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න පෙර ආතුයෙන් එතුමිය සම්‍යක් දෘෂ්ටි භාවයට පත් කරන්න යෙදුණා. ඒ වගේ බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා විසින් මේ මෞපිය උපස්ථාන ඊටමත් මගේ කොට උසස් කොට දේශනා කළා. දේශනාවන් අතර බැලුවහම සිංහාලෝවාද සූත්‍රයේ ඊ타මාත්ම මැනවින් පැහැදිලි කළා දේශනා කළා මව්පියන්ට සැලකීම උපස්ථාන කිරීම පිළිබඳ. සමහරක් කෙනෙක් කල්පනා කරනවා මේ දෙමාපියන් විසින් දරුවන්ට යුතුයකම් කළාට පස්සේ තමයි දරුවන් විසින් දෙමාපියන්ට යුතුයකම් කරන්න තියෙන්නේ කියලා. පින්වත්නි දෙමාපියන් විසින් දරුවන්ට යුතුයකම් කරනවා කියලා එකක් නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම දෙමාපියව අපිට යුතුයකම් කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපි කරන්න ඕන කියලා. පංචහි කාරණේහි අනුකම්පෙන්ති දෙමාපියන් විසින් දරුවන් පිළිබඳව කටයුතු කරන්නේ යුතුයකම් කරන හැටියට නෙවෙයි අනුකම්පා කරන හැටියටයි. ඒ අයට කරන කරුණාවෙන් මෛත්‍රියෙන් කරන අනුකම්පාවක් හැටියට තමයි මේ යුතුයකම් ආදී කරන්නේ. ගුරුවරෝ ශිෂ්‍යයන්ට යුතුයකම් කරනව නෙවෙයි අනුකම්පාවෙන් තමයි මේ කටයුතු ටික කරන්නේ. ස්වාමිදීනේ ස්වාමි පුත්‍රයාට යුතුයකම් කරනව නෙවෙයි අනුකම්පාවෙන් කරන්නේ. දෙමාපියන් ඒවා කළත් නොකළත් ඒවා කළත් නොකළත් දරුවන් විසින් දෙමාපියන්ට උපස්ථාන කිරීම සැලකීම ප්‍රත්‍යুপකාර කිරීම ඒකාන්ත වශයෙන්ම නොරදවාම කළ යුතු යුතුයකම් හැටියට තේන් බේරෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ මම කළා ඇති කියලා අපි ඔය සැලකුවා ඇති කියලා කවදාවත් කෙලවරක් නිමාවක් දකින්න පුළුවන් කමක් නැහැ. දින්නාහම් භික්කවේන සුප්පතිකාරකං වදාමි මාතොච්ච පිතුච්ච මහණෙනි මේ ලෝකේ දීලා සලකලා අපූපස්ථාන කරලා නිමාවක් දකින්න බැරි කෙලවරක් දකින්න බැරි දෙන්නෙක් ඉන්නවා ඒ තමයි මාතොච්ච පිතොච්ච මෑණියන් සහ පියාණන් කවදාවත් දරුවන්ට දෙමාපියන්ට සලකලා නිමාවක් කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. උපමාවෙන් එහිදී පැහැදිලි කළා මේ දේශනාවේදී යම්කිසි දරුවෙක් ආවුරුදු 100ක් වයස තියෙන දරුවේ පරමාස විඳින කෙනෙක් තමන්ගේ පියාණන් එක උරේක තියාගෙන මෑණියන් අනිත් උරේ තියාගෙන ආවුරුදු 100ක් තිස්සේ බිමට බස්සන් නැතුව සෑම ආකාරයකින්ම කවමින් පවමින් නාවමින් මේ විදිහට අපෝපස්ථාන කළත් ඒ මෑණියන්ගෙන් දීපු එක කිරිබින්දුවකවත් ණය ගෙවන්න පුළුවන් කමක් නැහැ පියාණන් තමන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් හෙළපු එක දාඩිය කඳුලකවත් ණය ගෙවන්න පුළුවන් කමක් නැහැ කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාලා. යම් කෙනෙක් තමන්ගේ දෙමාපියන් ශක්විති රාජ්‍යත්වයට පත් කරලා ජීවිත කාලයම සලකනවා පුදනවා සත්කාර කරනවා ඒත් කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. නම් ඒ වගේ පින්වත්නි මේ දෙමාපියන්ට සලකලා නැපෝපස්ථාන කරලා ප්‍රත්‍යুপකාර දක්වලා කෙලවරක් දකින්ද කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙම කෙලවරක් දකින්නවා නම් කෙලවරක් දකින්න ඕනේ කියලා කවුරු හරි කල්පනා කරනවා නම් කොහොමද මේ කෙලවරක් දකින්නේ? පින්වත්නි පළවෙනි කාරණාව තමයි තමන්ගේ දෙමාපියන් ශ්‍රද්ධාව නැති අය නම් යම් දරුවෙක්ට පුළුවන් නම් දෙමාපියෝ ශ්‍රද්ධාවන්තයන් බවට පත් කරන්න දුස්සීලයි නම් දෙමාපියන්නේ දෙමාපියන් සීලවන්ත කරන්න පුළුවන් පුළුවන් නම් මසුරු මල වලින් යුක්තව කටයුතු කරනවා නම් දෙමාපියන් ඒ අය ත්‍යාගවන්ත දන් දෙන අය බවට පත් කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් හීනව කටයුතු කරන දෙමාපියන් නම් ප්‍රඥාවන්ත කරන්න පුළුවන් නම් අන්න ණයෙන් ගැලවෙන්න බේරෙන්න ඩිංගක් හරි පුළුවන්කම තියෙනවා. එහෙම පමණයි මේ දෙමාපියන්ට ණය ගෙවන්න පුළුවන්කම තියෙන්නේ නැතුව වෙන ක්‍රමයක් නැහැ. භෞතික දේවල් වලින් ලෞකික දේවල් වලින් සලකලා කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ කියලායි දේශනා කළේ. ඒතර ධර්මයේ පැත්තෙන් පමණයි සලකලා අපෝපස්ථාන කරලා කෙලවරක් දකින්න පුළුවන්කම තියෙන්නේ. කාට හරි සලකලා උපස්ථාන කරලා පින් කරගන්න පුළුවන් හතර දෙනෙකුයි සලකන්නේ නැතුව හැපෝපස්ථාන කරන්නේ නැතුව පව කරගන්න පුළුවන් නිന്ദා අපහාස කරලා පව කරගන්න පුළුවන් හතර දෙනෙකුයි බුදුහාරෝ දේශනා කරනවා. ප්‍රඵලයිනි කෙනා කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මේ දේශනාව තියෙන්නේ ඵලයේනි කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදු කෙනෙක්ට සලකලා අපෝපස්ථාන කරලා බුද පූජාවන් සැලකිලි සත්කාර පවත්වලා කාට හරි පින් කරගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට යමෙක් නිന്ദා පහස කරනවා නම් ඒ තැනත්තා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. යම් කෙනෙක් සංඝරත්නයේට සැලකිලිය උපස්ථාන කරනවා නම් බොහෝ පින් රැස් කර ගන්නවා නිന്ദා අපහාස කරනවා නම් අකුසල් කර ගන්නවා පියාණන්ට සලකනවා නම් අප උපස්ථාන කරනවා නම් පින්කම් කර ගන්නවා සලකන්නේ නැත්නම් අප උපස්ථාන කරන්නේ නැත්නම් පව් කර ගන්නවා මෑණියන්ට සලකනවා නම් උපස්ථාන කරනවා නම් පින් කර ගන්නවා සලකන්නේ නැත්නම් නොසලකනවා නම් පව් කර ගන්නවා බලන්න එතකොට මේ දෙමාපියන් කොයි වගේ ස්ථානයකද බුදුරජාණන් වහන්සේ තැබුවේ කියන කාරණය. ආනන්තරීය පාප කර්ම අතරත් මේ මව මැරීම පියා මැරීම ඒ අතරත් තියෙන කාරණාවක්. ඒතර බුදුන්ගේ ලේසලවීම සංඝ ભેදේ රහතුන් මැරීම. ඒතර බුදුන්ගේ ලේසලවීම සංඝ වේදේ වගේ ඒබඳු කාරණාවන් ගණේත ඒබඳු කොටසටමයි මේ මාපියා මැරීම කියන එකත් ඇතුළත් කරලා තියෙන්නේ. ශාපේ අපේ දෙමාපියන්ට සැලකීම උපස්ථාන කිරීම ඒකාන්ත වශයෙන්ම දරුවන් හැටියට සිද්ධ කරන්නට ඕන. තර මෙන්න මේ කියන කාරණාවන් තුන සත්පුරුෂ පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරුෂයන් විසින් පණ්ඩිතයන් විසින් පනවපු නියම කරපු අනුගමනය කරපු දේශනා කරපු හොඳයි යහපත් කියලා ප්‍රශංසාවෙන් වර්ණනා කරපු කාරණාවන් හැටියටයි තථාගත ආනන් වහන්සේ දේශනා කළේ. සබ්බිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ යම් කෙනෙක් සත්පුරුෂ විදිහට දානමය පින්කම් පරිත්‍යාගයන් සිද්ධ කරනවා නම් අහිංසා සංයමෝ දමෝ අවිහිංසාවෙන් ශීලවන්තභාවයෙන් සංයමයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් කවුරු හරි පැවිදි ජීවිතයක් ගත කරනවා නම් මාතා පිතු උපට්ඨානං මව්පියන්ට අපෝපස්ථාන කිරීම සැලකීම සිද්ධ කරනවා නම් సంతానం භ්‍රමචාරිණං ඒබඳු කෙන ඒබඳු දේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් විසින් පඬිතයන් විසින් පනවපු කාරණාවන් ය කියන එක ගාථාවෙන්ද පැහැදිලි කළා. සතං ඒතානි තානානි සත්පුරුෂ මේ කාරණාවන් තුන කවුරු හරි යානි සේවේත පඬිතෝ යම් පඬිතේක් සේවනය කරනවා නම් අනුගමනය කරනවා නම් අරියෝ දර්ශන සම්පන්නෝ ආර්ය දර්ශනේ දර්ශන සම්පත්තිය උදා කරගෙන ආර්ය ශ්‍රාවක භාවයටපත්ව සලෝකං භජතේ සිවන්ති අවසානයේදී දේය මානසික ආදී සම්පත් උදා කරගෙන ශාන්ත නිවනින් සැනසෙල්ල උදා කරගන්නා බව තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාලා සත්පුරුෂ කාරුණික පින්වත්නි අපි සෑම කෙනෙක්ම දන් දීම පරිත්‍යාගය පැවිදි භාවයටපත් වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි පැවිදි වෙන්න පුළුවන් කෙනෙක් ඒ විදිහට මෞපියන්ට උපස්ථාන කිරීම සැලකීම මෙන්න මේ කියන කාරණාවන් සිද්ධ කරගෙන අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව කටයුතු කිරීමෙන් තථාගත බුද්ධාධිතුමන් වහන්සේලා විසින් දේශනා කොට වදාළ අනුගමනය කරපු ධර්මයේ දනුගමනය කිරීමෙන් ධර්මානුකූලව ක්‍රියා කිරීමෙන් බුද්ධාධිතුමන් වහන්සේලා සැනසොන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සාංශාරික දුක් ඉක්මවීමෙන් ලබන පරම ශාන්ත ශාන්ති ලක්ෂණ අමා මහ නිවනින් සැනසෙල්ල අපි කාටත් උදා වේවා උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවන ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිත් පූජ්‍යපාද රත්නදෙනී වජිරසාර ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු